දැන් කස්සප අසරණයි. ඔන්න ඔය අසරණ තත්වයට පත් වෙච්ච තැනදී කස්සප බෙන්න මේ වගේ දෙයක් කියනවා. මොකද්ද කියන්නේ? ආචික්කතු මේ බන්තේ භගවා දුක්ඛං දේසේතු මේ බන්තේ භගවා දුක්ඛන්ති. දැන් බලන්න ආමන්ත්‍රණ විදිය යොමු වන විදැන් අනිත් හැම එකටම අර බවජ්ජෞතමයන් වහන්සේක කතා කරේ. දැන් යොමු වීම උපරිමයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දුක ගැන විග්‍රහ කරන සේක්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දුක ගැන දේශනා කරනසේක්වා අන්න යමු වීම. ඔතෙන්ද යමු නැතව බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් සක්කාය නිරෝධ ධර්මයක් කාටවත් කියන්න බෑ. ඒ කියන්නේ අපේ උපරිම අන්ත අසරණ භාවය අපි යෙදෙන ජීවිතයේ යෙදීමත් එක්ක උපරිම අන්ත අසරණ භාවයේ එක්ක මුළු මහත් ජීවිතේම යොමු වෙච්ච තැනදී බුදුරන් වහන්සේ වදාළන ධර්මයක් කතා කරන්න පුළුවන්. අද සමාජයේ අපි ගොඩාක් එහෙම නෙවෙයිනේ කතා කරන්නේ. අපි නිකන් ඔහේ තලුමරන් ඉගෙන ගන්නවා. ඒකත් අපේ නිරවුල් වෙච්ච කෝණයක් බවට පත් වෙනවා. අපි අසරණ වෙලා නෙමෙයි තියෙන්නේ. අපට ඒ කාරණාව හරි කියලා හම්බෙලා. අපට ඒ කාරණාවේ අපි දැන් අද අපි ගොඩක් අර ගන්නවා අපට ආවේනික නොවන්නා වූ රාමුවක් තමයි මේ දහම කියන කාරණාවේ ආවේනික රාමුවකට යනවා. එච්චර සක්කායකට කොටු වෙනවා. ඒ තමන්ට තමන්ට ස්වාධීනත්වයක් කොහෙන් හරි කොටු වෙනවා. අපි බලන්නට ඕනේ හැම වෙලෙම අපි ජීවත් වෙද්දී අපට ස්වාධීනත්වයක් කොටු වෙලාද නැද්ද කියලා. අපට ජීවත් වීමේදී ස්වාධීනත්වයක් කොටු වෙලා තියෙනවා නම් කුමන හෝ පැත්තකින් සාධාරණ අසාධාරණ හරි වැරදි හොඳ නරක යහපත අයහපත මේ මොනවා හරි කාරණාවකින් අපේ නිර්ණයක් එක්ක යනවා නම් අපට දහම කියන කාරණාව වර්තාන්විත වෙන්න ජීවිතේ බෑ. අපි දහමක් යන්නේ ආයේ ඒ විදිහටමයි. මොකද කොහෙන් ගියත් අපට ආවෙනිකත්වයක් තියෙනවා. ඒ අපට ආවේනිකත්වය ඇති නොවි සම්පූර්ණයෙන්ම අසරණතාවයේදී මෙන්න දැන් බලන්න මේ අචල කස්සප දැන් මොකක්වත් නෑ අචල කස්සපට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දුක ගැන මට වදාරණසේක්වා ස්වාමීනි දැන් ප්‍රශ්න මොකුත් නෙමෙයි දුකක් තියනවාද නැද්ද දුක කාගේද කොහෙන්ද ඒ ප්‍රශ්න මොකක්වත් නෑ දැන් බලන්න අපේ ජීවිතයේදී අපි මොනවා හරි කාරණාවක් එක ජීවිතය ගත කරද්දී අපි ඒ කාරණාව අල්ලගෙන ඒකේ සාධාරණ අසාධාරණ ඒකේ හරි වැරද්ද කියන කරුණු එක්ක නිමේද බලන දඟලන් දඟලන් ජීවත් වෙද්දී සම්පූර්ණින් කරන්නේ ඒකයි. මේක අසාධාරණයි මේක සාධාරණයි මේක ප්‍රශ්නයක් මේක හරි මේක නිවැරදි මේක වැරදි මේක හොඳයි මේක නරකයි මෙන්න මේව ඔස්සේ අපිම නිර්ණයක් කරමින් ලෝකයක් අපි ජීවත් වෙනවා. ඔන්න ඔහොම නොවි සම්පූර්ණයෙන්ම යමු වීම කියන කාරණාව සිදු වෙනකොට තමන්ගේ ඒ කියන්නේ ඇත්තම ගත්තොත් ලෝකේ මට්ටමින් අර එකන අර සාමාන්‍ය ලෝක බ්ලෑක් ගතිය කියලකෙන් හිස්කතියකෙන් තමන්ටර මේ කිසිදු විදිහක් අන්ත අසරණයි කියලා දැනෙනවා. ඔන්න ඔය අන්ත අසරණ භාවය හැමෝටම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සක්කායන්ටෝ ධර්මයක් අහන්නට නම් ඔය ගතිය සම්පූර්ණ ජීවිතේ දැනෙන්නට ඕනේ. ඔය ගතිය ජීවිතේ දැනෙන්නේ නැතුව අපට මොනවා හරි කරන කාරණාවක් ඔස්සේ ජීවිතේ läග ගන්න බවක් එක්කනම් අපි ඉන්නේ. අර ධර්මයේ එතෙන් හරියන්නේ නැහැ. ඒ ධර්මයේ හරියන්න මේ කාරණාව දැනෙන්නම ඕනේ.